මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කතාවෙන් පස්සේ මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ කරන්න හිටපු කට්ටිය අන්දමන්ද වෙලා ඉන්නේ. එතුමා කෙලින්ම කිව්වා මහින්ද රාජපක්ෂ පරදිනවා කියලා. මටත් උනේ ඕනුනේ ඒක. මහින්ද රාජපක්ෂ එකපාරක් අපි පැරද්දුවා ජනාධිපතිවරණේ ගෙදර යන්නේ නැතුව දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. පාර්ලිමේන්තුවමුත් පරදනවා. හැබැයි මිනිහා අතාරින්නේ නැහැ. ඔහුගේ ඊට පස්සේ පළාත් සභාවටත් ඉදිරිපත් වෙයි. පළාත් සභාවෙන් පරදුනාම ඊට පස්සේ ප්‍රාදේශීය සභාවටත් ඉදිරිපත් වෙයි. යන්නේ හිතක් නෑ කොහොම හරි ඔක්කොම ඡන්ද ටික එකතු කරගෙන අපේ පක්ෂයට මේ ටික ගෙනිලා දාන්න මම බලාපොරොත්තු වෙනවා මේ අලුත් පාර්ලිමේන්තුව තුලින් මම දන්නවා මට ලොකු වගකීමක් පැවරෙනවා අගමැතිතුමාගේ රැකියා ලක්ෂ 10න් මම අම්පාර දිස්ත්‍රික්කයේ රැකියා ලක්ෂයක් ඊළඟ අවුරුදු පහ ඇති කරනවා කියන පොරොන්දුව මම ඔයගලට